සිටිජ චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන ආයුබෝන් සකි සඳුනි මේ ඉරිදා උදේත් සිතිජ්ජ සංഭാෂණ කූටාගාරයේ සන්තාගාරයේ අපි වාඩි වෙලා ඉන්නවා ඔබ අපි සංഭാෂණ සාකච්ඡාවක් ආරම්භ කරන්නට යන්නේ අදත් මැදිරියේ ඉන්නවා අප සමග ගල්කන්දේ ධම්මානන්ද තෙරුන් වහන්සේ ඔබ දැන් හුඟක් උන්වහන්සේ සිතිජ මිත්‍රව අඳුරනවා උන්වහන්සේ අපිත් එක්ක සාකච්ඡාවට කීපයකටම සහභාගී වෙලා තියෙනවා. අපේ සාකච්ඡාවේ එක්තරා උපරි අරමුණක් ඔබ දන්නවා අපි උත්සාහ කරන්නේ අපි දැන් හිතන දේවල් විදිහ අපේ මනසේ තියෙන යම් රාමු අපේ හදවතේ සීමා ඒවා හැමමද තියෙන්න ඕනේ නැත්නම් ඒවා අපිට වෙනස් කළ හැකි පරිවර්තනය කළ හැකි අපේ සිතේ පුළුල් කළ හැකි ගමනක් අපි නොයා යුතුද අපි අපිටම අභියෝග කරගන්නා වූ ගමනක් නොයා යුතුද ආදි වශයෙන් කතා බස් කරන්නා වූ වැඩසටහනයි අපේ තෙරුන් වහන්සේ වහන්සේ අදත් ආදරෙන් ගෞරවයෙන් අපි පිළිගන්නවා අපි මේ ආපු සාකච්ඡා මාලාවේ අත් වශයෙන් අද එක්තරා විදිහකට ඔබත් වහන්සේත් මමත් කතා කරන තුන්වෙනි වැඩසටහන. අපේ සාකච්ඡා මාලාවට විශේෂ වෙලා තිබුණේ ආගම සහ ආගමික ප්‍රචණ්ඩත්වය ආගමික ආගම් දේශපාලන ව්‍යාපෘතින්ට පාවිච්චි වීමේ ප්‍රශ්නය ආගමික ත්‍රස්තවාදය. ඒතර එක් මැද්දේ අපි ආගමිකයෝ විදිහට ආධ්‍යාත්මික සම්ප්‍රදායන් අනුගමනය කරන හේ පුහුණු වෙන්න උත්සාහ කරන විදිහට අපි අවංකව බැලුවොත් අපි කොහොමද තීරණ ගන්නේ කොහොමද යන්නේ කොහොමද මෙතන ඉස්සරහට යන්නේ කියලා. ඒක අවශේෂ හුඟක් ප්‍රශ්න තියෙනවා ආගම් සහ සමාජය ඇතුලේ අපේ ආගම් සමාජය ඇතුලේ තියෙන්නේ කොහොමද ඒවා මොන මොන ස්ථානවල මොන මොන ආකාරයෙන්ද පවතින්නේ අපේ දිනදා භාවිතය තුළ කොහොමද ඒක තියෙන්නේ අපේ රාජ්‍ය භාවිතාවන් තුළ ආගම කොහොමද තියෙන්නේ දේශපාලනය කොහොමද තියෙන්නේ අධ්‍යාපනය කොහොමද තියෙන්නේ මේ වගේ දේවලුත් තියෙනවා අපි වැඩි සාකච්ඡා කරලා නැති අත් වශයෙන් අපි ඔය අපි ආගමික වෝදෙට ඉන්නවා අපේ දිනදා ජීවිතය යනවා නමුත් අත් වශයෙන් ආගම අපිට මොකටද කියන මූලික ප්‍රශ්න සමහරට අපි ඇත්තට කතා කරපු බව පේන්නේ නැහැ. ඉතින් අර මම එක තැනක මම කියන්න කැමති අද නිකන් පටන් ගන්න මේ පුරාතන ක්‍රිස්පුරු කියන්නේ 15 සත වර්ෂයේ වගේ වේදේ ආරම්භක වේද සාහිත්‍යයේ අර යජුරු වේදේන ගීතිකා ගීතිකා රාශියක් තියෙන මේ වගේ අර පැරණි ගෝත්‍රික සමාජය අර තමන්ගේ ජීවිතය දිහා අලුතෙන් ඇහි බලන්න පණින පිම්ම ඒ විඥාන පින්ම ආධ්‍යාත්මික පින්ම සටහනේ ඉතින් ලස්සන දේවල් රමණීය දේවල් තියෙනවා. බැලුවම එච්චර පරණ දේවල් කියලා හිතාගන්න බැරි තරම් අධ්‍යතනයි. මේ තියෙන යජෝර් මේ වේදේ එන එක්තරා ගීතිකාවක් කවි. සියල්ලෝ මා දෙස මිතුරු ඇසින් බලත්වා. මමද සියල්ලන් දෙස මිතුරු ඇසින් බලම්වා. අපි සෑම අන්‍යෝන්‍යයන් දෙස මිතුරු ඇසින්ම බලන්වා බලත්වා. ඒ කුඩා කවියක්. මේ වගේ කවි ගොඩාක් දකින්න පුළුවන්. දැන් මේක තමයි මනුෂ්‍යයා ඉස්සනම තමන්ගේ ජීවිතය මේ මහා හඳ තරු ඉර සියල්ල මැද්දේ එකිනෙකා කෙරෙහි පැවතිය යුතු ආකාර පිළිබඳ මේ විඥානය සකස් වෙන දේ ඊට කලින් ලෝක ගෝත්‍රික රණ්ඩු කලකෝලහල ඔහොම වෙන මනුෂ්‍යයා. ඒතකොට මේ ආගම්වල අවශ්‍යතාවය වෙන වෙන ආකාරවලින් අපිට මොකද ඒකට විරුද්ධව ලකෝ අර ව්‍යාපාර තියෙන අතරේ විද්වත් සාකච්ඡාවක් තියෙනවා මේ ආගමික සම්ප්‍රදායන් ඇත්ත වශයෙන්ම මනුෂයාට දුන්න විශාල දායාදය ගැන. මනුෂ්‍යයා වීමේ ගමනේදී වෙච්ච දායාදෙන්නේ ඒක එක අපේ සාකච්ඡාවට මම කැමති අතුල් කරන්න මේ එක කාල් ජැස්පර්ස් කියන ජර්මානු චින්තකයා ඉතිහාසඥයාගේ තියෙන ප්‍රවාදයක් මේ ඇක්සල් ඒජ් කියලා ආක්ෂික යුගය ආක්ෂික කාලය කියලා. ඔහු යෝජනා කරන්නේ මානව ඉතිහාසයේ ගමනේ ක්‍රිස්තුපූර්ව 8 වෙනි සියවසේ ඉඳලා ක්‍රිස්තුපූර්ව 3 වෙනි සියවසේ අවුරුදු 500ක් විතර කාලේ ලෝකේ ස්ථාන රාශියක මහ පෙරලියක් වුණා මිනිසුන්ගේ චින්තනයකින්. අර කුඩා රාමුවෙන් මෙහෙම පිපිරෙන බිඳෙන මහා කියන්නේ අපි ගිය වාරේ කතා කරපු මහා මනුෂ්‍ය නිර්මාණය වීමේ ගමන දැන් ගමන අපිට මෙතන මේ ඇල්ල ගන්න පුළුවන් දැක ගන්න පුළුවන් මෙන්න මේ ක්‍රිස්තු කියන්නේ වර්ෂ 500 ඇතුලේ. දැන් බැලුවොත් චීනයේ ඉන්දියාවේ ග්‍රීක රෝමන් ප්‍රදේශවල එහෙම ඒ ඒ චාරිත්‍ර නැත්තම් ඒ මේ චින්තකෝ ගණනාව පහළ වෙන යුගයක් සමාන්තර වගේ. ඒක එකට බැලුව බැලමට සම්බන්ධයක් නැති ඔය චීනයේ නම් කොන්ෆියුසස් um, ධර්මයේ මතුවෙනවා, තාවවාදයේ මතුවෙනවා. ඉතින් ඉන්දියාවේ අපි මේ කී වගේ පෙර ඉඳලා ආපු ගමනේ ඊගොට uh, මහා තීර්ථංකරයානෝ ජනාත එහෙම නැත්නම් ඒ uh, uh, ජෛන ශාස්ත්‍රවරුන් මතුවෙනවා ඊගොට බුදුන් වහන්සේ ක්‍රිස්පූර්ව පස්වෙනි වගේ කාලේ ආසන්න. ඊට සමගාමීව ග්‍රීසියේ චින්තක ගණනාවක් කරනවා පයිතගෝරස් කියන විශේෂයෙන් ওই කාලේ වෙනකොට හෙරක්ලීත සොක්‍රටිස් පාරභෞතික මේ භෞතික සීමාව බිඳගෙන යනවා කියන එක අපිට පේන හැට කන්ට ගෝචර වෙන සරල සීමාව බිඳගෙන අපි නොදන්නා ලෝකයක් දකින්න තමන පය ඇහැට නොපෙනෙන ඉතින් මේ මේ පින්ම හරි වැදගත් කියලායි විද්වත්ව කියන මෙන්නේ පිම්ම මේ ආධ්‍යාත්මික පිම්මේ මුල් අවස්ථාවක් මේ පෙනෙන. ඉතින් ඒක අපි දැන් ආයේ නරක කරගෙන නම් අපි අපේ වැරද විනාශයට අපි මේවා යොදව ගන්න ඕනේ. ඉතින් අපේම ප්‍රශ්නේ අපිව භාවිතා කරන්නේ කොහොමද? කරගන්නේ කොහොමද? අපි මොන මොන වැඩවලටද මේක පාවිච්චි කරන්නේ කියලා. ඉතින් අපිට මෙතනදී සාකච්ඡා කරන්න පුළුවන් කරුණු මහ ගැන ගොඩක් මේ පසුබිමේ තැන්නගෙන අපේ භාවිතාවන් ඇතුළේ ආගම තියෙන්නේ කොහොමද කියලා දැන් දේශපාලනට පාවිච්චි වෙනවා හැමෝම මේ රටේ දන්න අපි සියලුම ඒක පාවිච්චි නොකරන දේශපාලනඥයෙක් ඉන්නවා නම් තමයි පුදුම වරක්. මේක ඒගොල්ලන්ගේ ප්‍රධාන මේ මූලයක් මූලාශ්‍රයක් වගේ නේද ආගම ඒ කියන්නේ පල්ලි පන්සල් හැම එකටම යන්නේ තමන්ගේ විශාල මාධ්‍ය පිරිවරාගෙන යනවා. ඒක හොඳටම පේනවා. එතකොට ඒක තවදුරටත් මේ තමන්ගේ ආධ්‍යාත්මික වැඩක් විදිහට යම් කිසි භාවිතාවක් විදිහට නෙවෙයි පේන්නේ වෙන මහජන අවකාශයක් කරන දේශපාලන යම් කිසි කතා බහක් වගේ පේනවා. ඊගොඩ අපි ඊටාම යහපත් චේතනාවෙන් අපේ පාසල්වල අපේ දහම් හැම දහමක්ම නැත්නම් උගන්වනවා. ඔව්. දහම් පාසල් විශේෂකුත් අපිට හැම ආගමෙම වගේ තියෙනවා. එතකොට ඒ වගේ පැතිත් තියෙනවා අපි අපි මේ අත් වශයෙන් අපි උත්සාහයක් අපි යෝජනා කරගෙන හිතාගෙන ඉන්නවා අපි යහපත් අනාගතයක් දරුවෝ හැදීම සඳහා මේ ආගමික අධ්‍යාපනය වැදගත්. ඉතින් ඒ වගේ අපේ භාවිතාවන් තියෙනවා. ඉතින් තවත් වෙනත් මිනිසුන්ගේ ඇතුළේ වෙනත් අභිචාර වශයෙන්, වක්තිලියත් වශයෙන් අප්‍රමාණ භාවිතන් රාශියක් මේ ආගමික වශයෙන් දකින්න පුළුවන් දේවල් තියෙනවා. දැන් මේ අර මේ මහා සිද්ධි භයානක සිද්ධි වෙනවත් එක්කම මේවා ගැන ලොකු විවේචනයක් ਵਿਚාරයක් පැන ළඟින් තියෙන වෙලාවනේ. මේකේ සාධනීය පැත්තකුත් තියෙනවා. අපි පරිස්සමෙන් තීරුම් බේරුම් කරගන්න පාලිසොත් තියෙනවා. මේ ආගම් කටුගාන වැඩේ තියන්නේ ආගම හරියට අපේ යහපත සඳහා අපි යොදා ගන්නවද වගේ. ඉතින් මේක ලැබුණු දෙයක් වහන්සේ මැදිහත් වෙනවා නම් මෙතනදී ඔව් මම කැමති ඒක අධ්‍යක්ීමකින් මේ දහම් පාසල් අධ්‍යාපනයේ පැත්තෙන් පටන් ගන්න මම කාලයක් මාතර රුහුණු විශ්වවිද්‍යාලයේ ඉගෙනීම් කළා. එතකොට මාතර ආගම බෞද්ධ ආගමික ස්ථානයක නතර වෙලා හිටියේ. එතකොට ඒකේ දහම් පාසල තිබුණා. මට ඒකේ දහම් පාසල් අවසාන විභාගයට සූදානම් වෙන ළමයින්ට උදව් කරන්න කියන ඒ ලොකු හාමුදුරු මට ඉල්ලා හිටියා. ඉතින් ඒ දවසේ ඉරිදා උදේ මම දැක්කා දහම් පාසල පැවැත්වෙන ශාලාවේ එදා රාත්‍රී අර සිංගමන් යදින පුද්ගලයෙක් රැ නිදාගෙන. ඉතින් එයා ඒ කියන්නේ සිංගමන් යදීම විතරක් නෙවෙයි මම හිතන මානසිකවත් එයා නිරෝගී නැහැ. බොහොම දුගන හැමන තත්වයක්. ඉතින් මට මම දැක්ක දැන් දහම් පාසල පටන් ගන්න කලින් මෙයා ඉවත් කරලා මේ ශාලාව සූදානම් කරන ලොකු අරගලයක් මම දැක්කා. ඉතින් මේ ඊට පස්සේ දැන් ඒක ඉවත් කරලා ඊට පස්සේ ශාලාව පිරිසුදු කරලා ඊට පස්සේ දහම් පාසල පටන් ගත්තා. පටන් ගත්තාම මට මම අදාළ පන්තියට ගියා. ගිහිල්ලා ඉතින් මම ඒගොල්ලෝ අහලා බලව කොච්චර දුර වැඩ කියලා තියෙනවද මොනවාද දැන් තියෙන්නේ කියලා. ඒක කිව්වේ අසරණයන්ට සරණ වීම තමයි අද පාඩම. <laughs> ඒකම මනරම් කියන්නේ කොහොමද කියන තදින් වදින උදාහරණයක් ඔබ වහන්සේ ගන්න. ඉතින් <laughs> දැන් අතවසෙන් දැන් එතනින් එහාට මට තියෙන කාර්යය තමයි මේ ළමයින්ට අසරණයන් සරණ වීම ගැන සටහන් දීලා පාඩම් උගන්වන එක. අපිට ඉස්සෙල්ලා කරන්න යෙදලා තිබුණ වෙලේ තමයි අසරණ කෙනෙක් යාව අපිට කිතුලා නාවන්න පුළුවන් වුණා. අලුත් ඇඳුමක් අඳවන්න පුළුවන් වුණා. රැවුල බාලා ඊට පස්සේ කැම වේලක් දීලා. අර ඒ විදිහට කරා නම් අපි මේ හරියට මේ පාඩම කරා පාඩම කළා වෙනවා. ඉතින් මම හිතනවා මේ කතාව සහ මේ අත්දැකීම අපි මේ ධර්ම අධ්‍යාපනය මේ වෙනකොට ඇවිල්ලා තියෙන தত্ত্বය ප්‍රකාශ කරන අද්දැකීම මම හිතන වහන්සේගේ මතු කරන ප්‍රශ්නය මම හිතන ඉතාම වැදගත් ප්‍රශ්නයක් අපේ මේ ආධ්‍යාත්මික පුහුණුව අපේ પરම්පරාවන් ඉදිරි પરම්පරාවන් මේක සෑම දහම් පාසල් පද්ධතියටම අයිති මාගේ බෞද්ධ පසුම නිසා මම විශේෂයෙන් උනන්දු වෙනවා. ඊට පස්සේ බෞද්ධ මාර්ගයේ කුමක්ද කියලා අධ්‍යාපනයේ දීමේ ඒතර බුදුන් වහන්සේ අපි හොඳටම දන්නවා ඒක කරන වැඩක් මිසක් වාහ වනපොත් කරන කටපාඩම් කරන වැඩක් වශයෙන් උන්වහන්සේ කොහෙත්ම එහෙම අනුබලයක් දුන්නේ නැහැ. ඒක කෙලින්ම උන්වහන්සේ භික්ෂුන්ට කීප වෙලාවලුත් තියෙනවා. ඒක මේක යන්න කරන යන පාරක තියෙන දෙයක් කරන්න තියෙන දෙයක් ආදි වශයෙන්. එතකොට දැන් අපි ඇත්ත වශයෙන් හරීම අවාසනාවන්ත තත්යකට වැටලා තියෙන්නේ අපි පාසල් පද්ධතියක් දහම් පාසල පැත්තකින් තිබ්බත් දහම් අධ්‍යාපන පැත්තේ දුණා පාසල් අධ්‍යාපනයේ ලොකු අවුලක තියෙනවා අපි දරුවෝ විශාල තරණයකට පන්නනවා අපි විශාල වශයෙන් මේ ළමයි විභාගයට පුහුණු කරන වැඩපිළිවෙලකට ගිහිල්ලා තියෙන ඒකම වැරදි වැඩක් ඇත්ත වශයෙන්ම බැලුවොත් මීට වඩා මෙහෙම නෙමෙයි මේ අපි දරුවෝ ඉගෙන ගන්න ඕනේ එකිනෙකා එක්ක තරඟ කරන ඒ නිසා ඊටාම ආත්මార్థකාමී මානසිකත්වයන් ගොඩනගමින් අපි මේ පාසල නරක තැනක් බවට ක්‍රමානුකූලව පත් කරගෙන ඇවිල්ලා තියෙනවා. දැන් අපි ධහම උගන්වන වැඩි හරියට මේ රාමු මැද්දටම දානවා. ඔව්. ඉතින් විභාගات පාස් වෙනවා තමයි ළමයි. නමුතර යහපත් ළමයා හැදෙන්නේ නැහැ. දියුණු මනුස්සයා හැදෙන්නේ නැහැ. දැන් මේකේ දැන් මූලික අදහසින් අපි සෑහෙන බහැරයි. අනික තමයි දැන් අර ඉස්කෝලේ වෙනියා තෝරනනේ පළවෙනියා දෙවෙනියා. එතකොට බුදුදහම ඒකෙත් පළවෙනියා වැඩි ලකුණු ගත්ත කෙනානේ. එතකොට අපිට මේකේ මූලිකාරය සම්පූර්ණ අතහැරිලා ඊට පස්සේ තරගකාරී දරුවෙක් ඒ කියන්නේ ආගම සම්බන්ධයේ ආධ්‍යාත්මික අධ්‍යාපනය තුලත් අපි එයා තරගකාරී. අර අර තියෙන මේ ගැටලුව ඇත්තටම දානවා. ලෙඩේටම රෝගී තත්ත්වෙම මේකටත් ගන්නවා. මම ආපහු අර අර අධ්‍යක්ීම ඔස්සේ හිතනකොට පස්සේ මේ සිද්ධියෙන් පස්සේ මම කල්පනා කරන්න ගත්තා දැන් මේ පන්තිය මට කරන්න පුළුවන් වුණා නම් අර අසරණ කෙනාව නාවලා ඔය කියපු ටික කරන්න ඒක ඒක ඒක කරනකොට මේ ළමයින් තුල ඇතිවන විපරිවර්තනය අනිවාර්යයෙන් ඒක තමයි ප්‍රශ්නේ කිලිමත් එක්කනේ තියෙන්නේ නේ මේ සහනුකම්පනේ මෛත්‍රිය කරුණාව මේක ඇත්ත වශයෙන් යමක් භාවිතා කිරීම හරහා පුහුණු වීම සහරහා පුරුදු වීම සහරහා අත්දැකීම් අත්දකින්න හරහා මත වෙන දෙයක් ඔව් ඉතින් ඒක තමයි ඉතාම වැදගත්ම දේ. ඉතින් මේක මම හිතන්නේ අපි හොඳටම වරද්දගත්ත තැනක් විදිහට පෙනෙන්නේ. අපිට විකල්පයක් මෙතනදී යෝජනා කරන්න පුළුවන් නම් හොඳයි අපේ භාන්තේ මම වහන්සේට එහෙම ගෞරවයෙන් කතා කරන්නේ. <laughs> මේ විකල්පයක් කියලා කියන්නේ මගේ යෝජනාව තියෙන ඔබ වහන්සේ කොහොමද ඒක දකින්නේ කියලා මට බලන්න ඕන. මට හිතෙන්නේ දැන් මේ පාඩම මේ අපි කියන්නේ මේක සම්බන්ධ කටයුත්තේදී පොත්පත් පෑන් පැන්සල් අදාළ නැහැ කියන එක. ඒ වගේම අර රාමුගත පන්ති කාමරයෙන් එළියට ගන්න පුළුවන් නම් ගහකොළ පරිසරයේ එක්ක ප්‍රජාවට ගහකොළ පරිසර සත්තුන් ගන්න හරි. එතකොට පන්ති කාමරයෙන් එළියට ඇවිල්ලා පාසල් භූමියනුත් එළියට ගිහිල්ලා ඒ ඒ විදිහේ මාදිලිකට මාරු වෙන එක. ඊළඟට අත්දැකීම ප්‍රමුඛ කොටගත් නේද අත්දැකීම විඳින්නට දරුවා යොමු කරන වැඩපිළිවෙලකින් පස්සේ එකතු වෙලා රවුමට වාඩි වෙලා උස් පහත් කන් නැති රාමුවක් ඇතුලේ අත්දැකීම කතා කරනවා. කොහොමද ඔබට ඔබට දැනුනේ? කොහොමද අනිත් කෙනා? එතකොට ඒ එකිනෙකාගේ අත්දැකීමෙන් එකිනෙකා ඉගෙන ගන්න එක. ඊළඟට මේකට කිසිසේත් විභාග අදාළ වෙන්නේ නැහැ කියන එක. ඉතින් අන්න ඒ හැවැනි ප්‍රවේශයක් ඊළඟට දැන් අපි ගෙවල් වල ආගමික වතාවත් හැටියට පුදුම් වැඳීම තියෙනවා මල් පූජා කිරීම තියෙනවා. අපිට පුළුවන් මේවා අසුරින් යම් ක්‍රමවේද හදන්න පවුල ඇතුලේ ආධ්‍යාත්මිකත්වය ස්මතු වන මොනවා හරි වැඩ පිළිවෙලක්. ඔව්. ඒක කියන්නේ ඊට පස්සේ මේක අර සංස්කෘතික භාවිතාවන් නැවත පරීක්ෂා කිරීම හරි අවශ්‍යද එම සමහර රටවල් තියෙනවා සමහරට සම්පූර්ණ බෞද්ධත් නොවන නමුත් මේ බෞද්ධ වගේ තියෙන පිළිවෙත් ඒකලගේ සංස්කෘතිය ඇතුළට ගිහිල්ලා ඒ අර පුරුදු පුහුණුවට ඇතුළත ඇතුල් වෙලා තියෙනවා. දැන් ජපානයේ අපි දන්න එක සම්පූර්ණ බෞද්ධයි කියන්නත් බෑ. නමුත් ඒගොල්ලන්ගේ තියෙනවා මේ උදාහරණයකට ඔය මේ තේ උත්සවය වගේ එකක්. මිනිස්සු වාඩි වෙලා සම්පූර්ණ නිහඬව මේ තේක හදන වෙලාවෙ ඉඳලා ඒක බෙදා හදා ගන්න වෙලාව දක්වා නිහඬව යන සංනිවේදනය. ඒකේ එක්තරා පුහුණුවක් අර යම් කිසි මේ කෑ ගහන්න නැතුව මානසික තන තියාගෙන මේ පටපිටාවත් එක්ක සහසම්බන්ධ වීම සහ නිකා එක්ක සම්බන්ධ වීමේ අභ්‍යාසයක් විදිහට පේනවා. මේ වගේ අවස්ථා ගොඩක් ඒ ජපන් මේකේ තියෙනවා. අපි අධ්‍යාපනය ගැන කතා කරන නිසා උභාසී කියපු දෙහි කිසිම මේ දහම් පාසලටත් එහා ගිහලා සාමාන්‍ය පාසලට දැන් මේක ඇවිල්ලා තියෙනවා සමහර රටවල. හරියට උභාසී කියපු දේ තමයි මේ ජපානයේ හතර වසර දක්වා වගේ කුඩාම දරුවෝ කිසිම විභාගයක උලන්ට මොනවත් නැහැ. ඒගොල්ලන්ට අත් වශයෙන් අකුරුවත් උගන්වන්නේ. ඒගොල්ලන්ට තියෙන්නේ අර එළියට ගිහිල්ලා ගහ කොළ පරිසරයේ වටපිටාවත් එක්ක බෙදා හදා ගන්න අපේ දරුවෝ සෙල්ලම් කරන කතා බස් කරන කෙනෙක්ා සමග මේ ගනුදෙනු කරන්න ඉගෙන ගන්න මනුෂ්‍යයා වීමේ වගේ පදනමක් තමයි ඇත්ත වශයෙන් ඉගෙන ගන්න ලෝ මේ සබහා ධර්මයත් එක්ක සම්බන්ධ වෙන්නේ එකිනෙකා සමග සම්බන්ධ වෙන්නේ තමන්ගේ වටපිටාව කල්පනාකරණය කරගන්න. එතකොට එතන ඒකත් එක්ක තමයි ඒගොල්ලන් ඉගෙන ගැනීම සිද්ධ වෙන්නේ. ඒ තාම මම හිතන ඒක තාම දියුණු දෙයක් ලෝකින්ලන්තේ වැනි මුළු පාසල් පද්ධතියම වෙවිලා තියෙනවා. ඊගාට දැන් ඉන්දියාවේ සමහර විශේෂයෙන් ක්‍රිෂ්මූර්තිතුමා ආශ්‍රයෙන් පැන නැගිච්ච පාසල් පද්ධතියක් තියෙනවා. ඒක සම්පූර්ණ විභාගය ඒගොල්ලෝ බාරගන්නෙත් නැහැ. උගන්නන ක්‍රම සම්පූර්ණයෙන් වෙනස් කරලා තියෙනවා. ඉතින් ඒ දියුණු ක්‍රම ලෝකෙ තියෙද්දී අපේ දහම් පාසලටවත් අපේට එවැනි දියුණු බෞද්ධ කියලා මම කියන්නේ දියුණු බෞද්ධ මේ භාවිතාවන් ගෙනෙන්නට අපි බැරියයි. මොකක්ද අපිට තියෙන ප්‍රශ්නේ? කවුද මේකට එහෙම විරුද්ධයක් තියෙනවා නම් කාටවත් විරුද්ධ වෙන්න බැරි දෙයක් නේ අපි මේ කතා කරන්නේ. ඔව්. මේක විරුද්ධ මේකේ තියෙන්නේ මම හිතනවා පොඩි බිය බියක් තියෙනවා තියෙන එක වෙනස් කරගන්න බියක් තියෙනවා. මම හිතන්නේ අපිට ආදර්ශ හදලා පෙන්වන්න පුළුවන් නේද? ඒක තමයි තියෙන ආදර්ශයක් හදලා පෙන්වන්න. වෙන අපි පටන් ගත්ත මෙන්න වෙනස. එතකොට ඒ වගේම ෆින්ලන්ත සහ ජපන් වැනි අධ්‍යක්ීම් මම හිතනවා ගේන එක හරිය වැදගත් කියලා. මොකද ඒ වාගේ අනිත් පැත්තෙන් ලෝක මට්ටමින් ලකුණු වෙනවා ෆින්ලන්තේ උදාහරණකට ලෝක දියුණුම අධ්‍යාපන ක්‍රමයේ තියෙන කියලා. දැන් ඉන්දියාවේ මම පුද්ගලික පෞද්ගලිකවත් එකක් දානවා මේක සොයපු නිසා ඉන්දියාවේ ඔය වැලි ස්කූල් එක බැංගලෝර වල මුගක් වෙනස් විදිහට තමයි ඉගෙන ගන්න පරිසරයේ මැද්දේ හැම ඉගෙන ගන්න. ඒකට අක්ෂරමණී කියලා අලුත් පාසල් වගේක් හැදෙමින් පවතිනවා. මෙතනින් එළියට යන ළමයි ඒගොල්ලෝ අර මහා පද්ධතියට එකතු වෙනවා විශ්වවිද්‍යාලටත් යනවා හැබැයි ඇත්තටම මගේ දුව මගේ මේ මගේ දුව මට කිව්වා මේ තාත්තා ඒ බැලේ ස්කූල් එකෙන් ආපු ළමයි තුන් දෙනෙක් තියා මගේ දුවගේ හොඳම යාළුවාට ඒ තුන් දෙනාපත් වෙන්න. එයාගේ නිරීක්ෂණය තමයි අනිත් සියලුම ළමයින්ට වඩා මේගොල්ලෝ වෙනස් කියලා. <laughs> ඒගොල්ලෝ වැලි ස්කූල් එකෙන් ආවයි කියලායි පස්සේ මට මට තේරුණා මොකද ඒගොල්ලන් වෙනස් කළේ ඒගොල්ලෝ හරිම නිහතමානී. අතිශයින් මිත්‍රශීලී. අතිශයින් කැපවීමෙන් වැඩ කරනවා. බොහොම බැරෑරුම් විදිහට ජීවිතය ගන්න හැබැයි හොඳට අර මිත්‍රශීලීත්වමට අවශ්‍ය පුහුණුව කුසලතාවෙන් දිනු වෙච්ච. හරි සැහැල්ලු විදිහට දරුවෝ කියනවා. ඉතින් එයා ඒක හොයාගෙන ගිහලා පස්සේ ළමයි එක්ක වැලිය ස්කූල් එකට ගිහිල්ලා දවස් දෙක තුනක් ගත කරලා ඉතින් මටත් කිව්වේ මේක හරි පුදුම වෙනසක් හදලා කියලා. දැන් මේ දියුණු උදාහරණ තියෙනවා ලෝකෙ. අපිට යන්න පොරටේ උතර බැංගලෝරේ තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒක මේ අපේ අධ්‍යාපනඥයෝ ඒගොල්ලන්ට අවදි වෙන්න කාලය. මම හිතනවා මේ අර අපි දැන් මීට කලින් අවස්ථා දෙකක පෙළ වැඩසටහන් වලදී සාකච්ඡා වුණු මේ මේ කම්පනයක් ඇති කළ සිද්ධිය විසින් අවදි කළ යුතු දේවල් නේද මේකත් මේ ආපහුම සාමාන්‍ය විදිහ නෑ එහෙම වෙන්න බෑ කියන එකයි අදහස මේ අර අර අහිංසක මිනිසුන්ගේ රුධිරය විසින් ඉල්ලා හිටින දේ මම හිතනවා අපි අපි වෙනස් වෙන්න ඕන අපි බියසෙට හොඳ තේරුමක් දීලා හොඳ ගෞරවයක් අපේ ගලන්ට දෙනවා නම් ඒ ජනතාවට ඉතින් අපි ඇත්තටම අපි මේ මෙතනින් උඩට යන විදිහක් හොයන්න. ඒ වෙනින් දේ නැවත නොවෙන්න. අපිට කෙටි කාලයක් තියෙන මම අර අපේ මේ ඔබ වහන්සේ නිරන්තරයෙන් කතා කරන දෙයක් මම කියන්නේ මේ අපේ ඉදිරියදා පන්සල්ල සාමාන්‍ය භාවිතාවන් අපේ වක්පිළිවෙත් පූජා කර්ම ආදි වශයෙන් මේ බෞද්ධ සම්ප්‍රදාය පිළිබඳ මම ඔබ වහන්සේත් එක්ක බෙදා හදාගන්න කැමතියි මම ලියපු කවියකුත් තියෙනවා. <laughs> ඒක මෙහෙමයි ලියවලා තින්නේ බැංගලෝරයේ ඇසතු බෝරුකකට. බැංගලෝරයේ බැංගලෝරයේ ඇසතු බෝරුකකට. මහවේ සෙවන දෙන මහා මාර තුඟ පුරු අතර නොහැඟි හමුවකේ දුමින්ද මනරම් කිමිද මිහිගැබ බදා වැළඳ සහස් මුල් පසුරින් මූණලා හිරොට ඇදී ඉහළට විහිදුවයි ඔබ හරි තැඟිලි රතැඟිලි උදුල් නිල් අනන්තය තුලට රන් වැටනව දඬු වැටක් වූ දුමිද ඔබ වටලා නැත නගර සමාදන් පැමිණ කලහ කොට නඩු කියා අයිති ඉල්ලන්නේත් නැත අවිගත් සෙබළුන්ද නැත ඔබ ආශ්‍රයයෙන් රකින්නෝ කිසිවක් කිසිවෙකුගෙන් කපුරු පහන් ගිනි අතුරා තවමින් හාත්පස වාතලය දිවාර රැස්ව දනන් යාදිනි වැල් කියා යදින්නේත් නැත කිසිවක් ඔබෙන් සම්මාදම් ගොස පතුරන යකඩ යකඩ කටක් ඔහු ඉදින් අහලකත් නැත නිදහස් ඔබ අර ඇසෙන තන ගිරා හඬමින් ජඹුරු යෝබ එමෙද ඉල්පෙන නිහඬ බවමින් ඇඳුනුම් පතක් නැති සිදුහත් පැමිණ එදා පිටදුන් ගයා බෝ මැඩමෙන්ම අසිරිමත් යෝබ. ඉදින් මගේ කොට වූ මාවැනි ඔබ සෙවන මිහිරිය සුපසන්නේ. <laughs> ඒක තමයි ආශ්චර්යමත් ගහක්. ඔව්. ගස් කිරියල් කොහොමද එහෙම? ඊට පස්සේ දැන් අර ඒ දැන් මෙතන ගොඩක් බයත අපිට තව වැඩසටහන කරන්න වෙන සාකච්ඡා වෙන දේවල් එනවා. පන්සලදී අනිවාර්යයෙන් අනිවාර්යයෙන්. ඉතින් ඒවත් මම හිතන ඔබ වහන්සේ තාම මේ සියුම් යහපත් විදිහට මැදිහත් වෙමින් ඉන්න එක හරි වැදගත් කියලා මම හිතනවා. ඒව ඔක්කොම ප්‍රතිසංස්කරණ භාවිත. අනිවාර්යයෙන්. අපි මුල් අපි සොයාගැනීමේ ප්‍රශ්නේ තියෙනවා. එතකොට අපිට මැත්තට මොකටද මේක ඕන වෙන්නේ? මොකන්ද මේකේ තේරුම? අපි අපි සිද්ධාර්ථ ගෞතමයන් ගාවට ගිහලා අපි බැලුවොත් ආපහු උන්වහන්සේ මොනවද හොයමින් හිටියේ. ඒ කාලේ යුගයේ මේ මහා නිදහස නැද්දේ ගවේෂකෙක්ගේ මහාචාරිකා නෝ අපිට හොයලා පාද දුන්න දේ අපි හරියට පරිහරණය කරනවාද කියන ප්‍රශ්නය අපි තියෙනවා. ඒ මුල් සොයා යාමේ අභියෝගය ඒක ඒක ඒක දැඩිව ඉල්ලා හිටිනවා මේ වෙලාවේ ඉතාලම නැත්නම් අපිට නැවතත් මූල සංගීතා නැවත අර්ථකථනය කියලා ගැනීම ප්‍රශ්නේ ඒ සියල්ල තියෙන නැන්දේ අපිට අපේ වැඩසටහනත් අවසානයේ පන්ති අපි නැවතත් අපි සහෘද යාට අපි ආයිබන් කියන්න වෙලාව ඇවිල්ලා පරිදි දිසානායක අද අපිට නැවතත් සහයෝගය දුන්නා තාක්ෂණික වශයෙන් ඔහුටත් අපි ස්තුතියි කියනවා අපි නැවත වාරයක් ඔබත් සමග හමු වෙන තුරු ගල්කන්දේ ධර්මානන්ද අපේ තරුණ වහන්සේත් මමත් ඔබට ආයුබෝවන් කියනවා. ආයුබෝවන් හැම දිනකටම. සිටිජ චින්තනයේ සහ හදවතේ ඉම් ගල් ගලවන සන්තාගාරය ඉදිරිපත් කිරීම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නිෂ්පාදනය රාජිත දිසානායක මෙලීරු ගීහඬ වික්ටර් රත්නායක කියනවා